ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරවාසී ශාස්ත්‍රපති පූජනීය හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමීන් වහන්සේ ධම්මපදයේ සුඛ වර්ගය ඇසුරින් කාමේ ආදීනව පිළිබඳවයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං තී සාදු සාදු සාදු බුද්ධිමත් වාසනාවන්ත සත්පුරුෂ ගුණබර කාරුණික පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කර විශේෂ ගාථා දේශනාවක් අපි මේ වෙලාවේදී මාතෘකා කරගන්නට යෙදුනේ. මේ ගාථා දේශනාව හා සමාන ගාථා දේශනාවන් දෙකක් මම දන්නවා මෙතනින්න පින්වතුන් අහලා තියෙනවා. එකක් තමයි ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං කියන ගාතාව. අනෙක් ගාථා දේශනාව තමයි කාටත් හුරු කවුරුත් භාවිතා කරන තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං කියන ගාථා දේශනාව. ඒකටම අනුරූපව ඒහා ඒ විදිහටම දේශනා කළ අනෙක් ගාථාව තමයි අපි අද මේ ධර්මානුශාසනාවට මූලිකත්වය ගත්තේ. මේ ගාථා දේශනාවෙන් බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ කාමය ගැන. කාමය කියලා කියන්නේ මනුස්ස හිතක, සත්ව හිතක ඇති වෙන කැමැත්ත. ඒක මනුස්ස ජීවිතේ ඉපදිච්ච අපිටත් කාමය තියෙනවා. දිව්‍ය ලෝකවල ඉන්න దేవතාවරුන්ට దేవතාවියන්ටත් කාමය තියෙනවා. බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයින්ටත් කාමය තියෙනවා. තිරිසන් ලෝකේ ඉන්න තිරිසනුන්ටත් කාමය තියෙනවා. പ്രേත ලෝකවල ඉන්න ඒ සත්වයින්ටත් කාමය තියෙනවා. නිරයේ ඉන්න සත්වයින්ටත් කාමය තියෙනවා. කාමය යම්කිසි කෙනෙකුට නැත්නම් එයා අපේ වචනෙන් කියනවා නම් සියලු සංයෝජන ධර්ම නැති කළ කෙනෙක්. ඒක අපි තවත් සරල කරනවා නිවන් අවබෝධ කරගත්ත කෙනෙක්. ඒක තවත් අපි අර්ථ ගන්නලා කියනවා නම් ධර්මාවබෝධය කරගත්ත කෙනෙක්. ඉන් මෙපිට ඉන්න හැම කෙනෙකුටම කාමය කියන ස්වභාවය තියෙනවා. ඉතින් අපි කවුරුත් මේ උදේ ඉඳන් රෑ වෙනකන් මහන්සි වෙන්නේ, වෙහෙස වෙන්නේ, රස්සාවල් කරන්නේ, ගෙවල් දොරවල් හදන්නේ කාමය නිසා. කාමය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි වස්තු කාමය. වස්තුකාමය කියලා කියන්නේ සමහර උදවිය අපිට මේ ඇස් දෙකට පේන්න තියෙන ලෝකයේ නැත්නම් අපිට පේන්න තියෙන පරිසරය තුළ තියෙන බොහෝ දේවල් ඇදගෙන බැඳගෙන අල්ලගෙන ජීවත් වෙනවා. ඒකට බණ පොතේ දෙන වචනය තමයි මමත්වය. නැත්නම් මගේ කියලා අල්ල ගැනීම. ජීවී දේවල් වගේම අජීවී දේවල්. ඒ කියන්නේ පණ තියෙන දේවල් වගේම පණ නැති දේවලුත් අපි අපේ කියලා පොඩි ගහලා අල්ලගෙන ඉන්නවා. ටිකක් හොඳට බලන්න හිත ගැන කල්පනා කරලා මම මගේ කියලා අල්ලගෙන තියෙන මේ භෞතික ලෝකය තුල කොච්චර දේවල් මේ වෙනකොට තියෙනවද? gedara dora අරගෙන හිතන්න, Tamange මේ හතර සීමාවෙන් ඇතුළගෙන අරගෙන හිතන්න, එතන තියෙන අඹ ගහේ ඉඳලා, කොස් ගහේ ඉඳලා, වැටෙන පොල් ගෙඩියේ ඉඳලා, වැටෙන පොල් හනස්සේ ඉඳලා වැටෙන පොල්ලත්තේ ඉඳලා ගේ ඇතුළට වෙනකම්ම අපේ කියලා බැඳගත්තු දේවල් කොච්චර තියනවද? ඒක වස්තුකාමය. එතකොට මේ බැඳගෙන තියෙන අපේ කියලා අල්ලගෙන තියෙන දේවල් එක නේද අපි මේ 24 පැයම හැප්පෙන්නේ. මේවා රකින්න. බැඳගෙන තියෙන, අල්ලගෙන තියෙන, මගේ කියලා එකතු කරගෙන තියෙන දේවල් රකින්න තමයි අපි 24 පැයම හැපෙන්නේ. නැද්ද? හොඳට බලන්න. රස්සාව කරන්නේ, gedara තාප්පේ ගහන්නේ, gedara ජනෙල් වලට ඩ්‍රිල් ගහලා ඉවර වෙලා ජනෙල් පියන් දාන්නේ. දොර පියන් දෙක ටිකක් ඝනකම ලෑල්ලෙන් අපි හදන්නේ. මගේ කියලා රැකගන්න වටිනා දෙයක් තියෙන නිසා. එතකොට වනගත වෙච්ච භික්ෂුවකගේ සහ ග්‍රාමවාසී භික්ෂුවකගේ ග්‍රාම ගමේ ජීවත් වෙන මිනිස්සෙගේ නිවසක් ගත්තොත් ඉන්න තැන ගත්තොත් හිසට තියෙන වහල තියෙන තැන ගත්තොත් එහෙම ඇත්තටම ආරණ්‍ය වාසී කෙනාගේ සහ ග්‍රාම වාසී කෙනාගේ කියන මේ දෙදෙනාගේ අතර ලොකු පරතරයක් තියෙනවා. ගමේ ඉන්න උදවියට ගමේ ඉන්න ඇත්තන්ට රකින්න දේවල් වැඩි. ඒ රකින්න දේවල් වැඩි නිසා අපි ගොඩක් මහන්සි වෙලා gedara තාප්පේ ගහනවා. රකින්න දේවල් වැඩි නිසා තාප්පේ ගහලා එතනට ගේට්ටු දාලා තව ටිකක් ගේ වටේ ඩ්‍රිල් ගහලා ඉවර වෙලත් ගේට්ටු දානවා. රකින්න දේවල් වැඩි නම්. හැබැයි කැලේ අරගෙන බලන්න කැලේ ඉන්න භික්ෂුවකගේ කැලේ ඉන්න තාපසයෙක්ගේ එයා නිදාගන්න තැන එයා යහංගත වෙන වැතිරෙන තැන මහන්සි හරින තැන සමහර වෙලාවට පොඩි ගල් ගයක් එයාට ඒ ගල්ගේ ප්‍රමාණවත් හේතුව එයාට රකින්න හිත ඇතුලේ ගොඩ ගැහිච්ච දෙයක් නැහැ. ආරණ්‍ය වාසයේ ඉන්න භික්ෂුවකගේ ආරාමය පිදුරු ටිකක් හොවිල්ලපු පොල්ලතු දෙකක් තුනක් දාපු මේ ලී කණු හතරක් හිටෝපු මැටි ගහලා හදපු පොඩි තැනක්. එයා ඒක නිකන් අඩවල් කළා. එතන ගහලා තියෙන උළුවස්සේ ගහලා තියෙන ඇනේ නිකන් අර ලනු කෑල්ල බැඳලා ඉවර වෙලා එයා ගමේ කෙළවර දක්වා ඇවිදගෙන යනවා. ගමේ කෙළවර දක්වා ඇවිදගෙන යනවා. ඇවිදගෙන යන්නේ එයාගේ හිත නිදහස්. එයාට අතන රකින්න දෙයක් නැහැ. නමුත් අපිට අපේ ගෙදර ලනු කෑල්ලකින් අර උළුවස්සේ ගහපු ඇනේ ලනු කෑල්ලකින් දොර බැඳලා ඉවර වෙලා යන්න පුළුවන් මානසිකත්වයක් අපිට නැහැ. අපි ගෙදර ගමනක් යන්න ගෙදරින් එළියට බහිනකොට දෙපාරක් දොරේ අගුල උස් පහත් කරනවා අපි දොර ලොක් කරාද කියලා බලන්න. ඇයි? හිත ඇතුළේ රකින්න දේවල් වැඩි. ගෙදරින් එළියට ගිහිල්ලා ගේට්ටුව වහලා ආපහු ගේට්ටුව වල ඇතුළට අවිල්ල ඉවර වෙලා ඉස්සරහ දොර ලොක් කරලාද කියලා ආපහු බලනවා. පිටිපස්සෙන් ගිහිල්ලා කුස්සියේ දොර වහලාද කියලා ආපහු බලනවා. ජනෙල් ඇර ඇර බලනවා ජනෙල් හොඳට ලොක් කරලාද කියලා. අපේ හිතට ඉස්පහසුවක් නැහැ මේවත් කරලා ගන්න. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන මේ කාමය කාමය කියලා කියන්නේ අපි අර කාමයේ සුමිච්ඡාචාරා ශික්ෂාපදෙන් කියවෙන රාමුවට කොටු වෙච්ච ටිකම විතරක් නෙවෙයි. මේ දැන් කතා කළේ වස්තුකාමය ගැන. ඊළඟට තියෙනවා ක්ලේශකාමය. ක්ලේශකාමය කියලා කියන්නේ ඇහැ පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, ශරීරය පිනවන්න මිනිස්සු කොච්චර කැමතිද? උදේ ඉඳන් රෑ වෙනකන් මිනිස්සු මහන්සි වෙන්නේ මේවට. ඒ විතරක් නෙවෙයි. ඊළඟට මනුස්ස ජීවිතයකට යන්න ඊළඟට දිව්‍ය ලෝකයකට යන්න, බ්‍රහ්ම ලෝකයකට යන්න මිනිස්සු කොච්චර කැමතිද? මිනිස්සු 84000 ගණන් වල පහන් පූජා කරන්නේ, මිනිස්සු ලක්ෂ ගණන් නෙළුම් මල් පූජාවන් කරන්නේ, මිනිස්සු ප්‍රකෝටි ගණන් වියදම් කරලා ආමිෂ දානයන් දෙන්නේ, නිවන් දකින්න තියෙන බලාපොරොත්තුවට වඩා දිව්‍ය ලෝකෙට යන්න තියෙන බලාපොරොත්තුව. ලංකාවේ ඉන්න 2 කෝටි 50 ලක්ෂයක් මිනිස්සු 2 කෝටි 50 ලක්ෂය කොටස් දෙකකට බෙදුවොත් එහෙම මේ කොටස් දෙකෙන් 2 කෝටියක් මිනිස්සු දිව්‍ය ලෝකෙට යන්න කැමතියි. ක්ලේශයන් වලට වස්තුන් වලට මේ හිත નિરાයාසයෙන්ම කැමති වෙනවා ආශා කරනවා. 50 ලක්ෂයක් නෑ නිවන් දකින්න බලාපොරොත්තු වෙන අය. හැබැයි මෙතනින් මම කොයි විදිහකටවත් අදහස් කරන්නේ නැහැ. කෙනෙකුට දහම දකින්න, කෙනෙකුට ධර්මාවබෝධය කරගන්න, කෙනෙකුට නිවන් දකින්න ගම අත්හැරලා වනගත වෙන්න ඕනේ කියන එකක් ගැන මම මෙතන කියන්නේ නැහැ. නිසා වරදවා එතන තේරුම් ගන්නට එපා. එතකොට වස්තුකාම සහ ක්ලේශකාම කියන දෙකටම මිනිස්සු ඇලිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ දවස හිටියා බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා සවැත් නුවර මනුෂ්‍ය අම්මා කෙනෙක්ගේ කුසේ ඉපදිච්ච දරුවේ ඒ දරුවගේ නම අනිත්‍යගන්ධ. ඒ දරුවගේ නම අනිත්‍යගන්ධ කුමාරයා. අනිත්‍යගන්ධ කුමාරයාගේ විශේෂත්වයක් තිබුණා. සාමාන්‍යයෙන් පුරුෂ ජීවිතයක පිරිමි ආත්මයක් පිරිමි භවයක් ලැබපු කෙනෙක්ගේ හිත નિરાයාසයෙන්ම ස්ත්‍රී රූපය කෙරෙහි ආකර්ෂණය වෙනවා. මම කියන දේ තේරෙනවනේ ස්ත්‍රී රූපයට ආකර්ෂණය වෙනවා. ස්ත්‍රී භවය තුළ ඉපදිච්ච කෙනෙක් පිරිමි රූපය කෙරෙහි ආකර්ෂණය වෙනවා. ඔයිට ප්‍රතිවිරුද්ධ දේවල් ඉඳහෙට සමහර වෙලාවට සමාජය තුළ තියෙන්න පුළුවන්. අනිත්‍යගන්ධ කුමාරයාගේ විශේෂත්වය අනිත්‍යගන්ධ කුමාරයා ස්ත්‍රීන් දකින්න කොහොමවත් කැමති නැහැ. අනිත්‍යගන්ධ කුමාරයාගේ අම්මා ලොකු අර්බුදයකට මුහුණ දුන්නා අනිත්‍යගන්ධ කුමාරයා 6 4 තීරණ වයස එනකොට ස්ත්‍රියක් විදිහට අම්මවවත් දකින්න කැමති නැහැ. අම්මා දරුවට කිරි දෙන්නේ දරුවව රැකබලාගත් අය රැකබලාගත්තේ රෙදි කඩවල් දාලා ඒ රෙදි කඩවල් ඇතුළත ඉඳගෙන අනිත්‍යගන්ධ කුමාරයාට තමන්ව පේන්න නොදී ඒ තරම්ම ස්ත්‍රී විරෝධී. ස්ත්‍රීන් දකින්න කැමති නැහැ උපතින්ම. මෙහෙම ටික දවසක් යනකොට මේ අම්මා තාත්තා දෙන්න කල්පනා කරා දරුවගේ ජීවිතය අංග සම්පූර්ණ වන්න විවාහයක් කළා දෙන්න ඕනේ. නමුත් විවාහයක් කරවන්නට විදිහක් නැහැ හේතුව අනිත්‍යගන්ධ කුමාරයා විවාහපත් වෙන්න කැමති නැහැ. අනිත්‍යගන්ධ කුමාරයාට අම්මා තාත්තා යෝජනාව දැම්මා පුතේ ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. අපේ කුල වංශය ගෙනියන්න ඕන. ඒ නිසා ඔබ විවාහපත් වෙන්න ඕනේ කියලා කිව්වා. අනිත්‍යගන්ධ කුමාරයා අම්මගේ වචනට තාත්තගේ වචනට නැවත නැවත විරුද්ධ වෙන ගමන් උපක්‍රමයක් යෙදුවා. යොදපු උපක්‍රමය තමයි තමන්ගේ නුවර හිටපු රත්තරන් කර්මාන්තය කරන පිරිසක් තමන්ගේ තැනට ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඉවරලා අනිත්‍යකන්ද කුමාරයා ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට රත්තරන් දීලා කිව්වා ඔබලා මේ රත්තරන් වලින් ලස්සන ස්ත්‍රී රූපයක් හදන්න කිව්වා. රන්කරු හැමදෙනාම එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නොවෙන්න ඉතාම අලංකාර ස්ත්‍රී රූප හැදුවා. හදලා අනිත්‍යගන්ධ කුමාරයාට ගෙනහලා පෙන්නවා. අනිත්‍යගන්ධ කුමාරයා අර හදපු ඔක්කොම රූප ටික බලලා එක රූපයක් තෝරගත්තා. අර සියලු රූප වලට වඩා මේ හදපු රූපය ලස්සනයි. අනිත්‍යගන්ධ කුමාරයා නැවත දවසක අම්මා කියනකොට අනිත්‍යගන්ධ කුමාරයාට ඔබ දැන් විවාහ වෙන්න ඕනේ කියලා අනිත්‍යගන්ධ කුමාරයා අර හදපු රූපය අරගෙන ඇවිල්ලා අම්මට දුන්නා. දීලා කිව්වා ඔබට පුළුවන් නම් මෙන්න මේ වගේ රූප සම්පත්තිය තියෙන කෙනෙක්ව මට ගෙනත් දෙන්න කිව්වා. අම්මා මොකද්ද කළේ? බමුණන්ව කැඳෙව්වා අම්මයි තාත්තයි. බමුණන්ව කැඳවල ඉවර වෙලා කිව්වා මේ නුවර නැත්නම් මේ නුවරින් පිටස්තර නුවරක හරි මේ රන් රූපය හා සමාන රූපයක් ඇති ස්ත්‍රියක් ඉන්න ඕන. බමුණෝ ගියා මදුරට සාගල නුවරට. සාගල නුවරට ගිහිල් ඉවර වෙලා බමුණ මොකද්ද කළේ? බමුණන්ට ආරංචියක් ආවා මේ නුවර එක ගෙදරක උඩුමහල් තලයේ මේ රත්තරන් රූපයට වඩා ලස්සන ස්ත්‍රියක් තරුණියක් ඉන්නවා කියලා. බමුණ මොකද්ද කළේ? මිනිස්සු යන එන නාන තොටුපලක මේ රන් රූපය තියලා එක පැත්තකින් හැංගිලා හිටියා. හැංගිලා ඉන්නකොට එකපාරට මේ ගඟ ළඟට ආපු නාන තැනට ආපු අම්මා කෙනෙක් අර ස්ත්‍රී රූපය දැකලා ඉවර වෙලා මේ අම්මා දුර ඉඳලා කියනවා ඒ බොල්ල කෙල්ල මං උඹව නාවල ඉවර වෙලා ගෙදරට ගිහිල්ලා රඳවලා ආවා උඹ මම එන්නත් කලින් මේ ඉවුරට ආවද කියලා ඇහුවා අහලා ඉවර වෙලා අර අත්තම්මා ගිහිල්ලා අර ස්ත්‍රී රූපයට තට්ටුවක් දැම්මා. නැත්නම් Tamange මිනිබිරිය කියලා හිතාගෙන අර රූපයට පාරක් ගැහුවා. ගහනකොට මේ අම්මට තේරුණා මේ රූපය ඝනකමයි. මේ මගේ මිනිබිරිය නෙවෙයි. මේ වචන ටික ඇහෙනකොට අර හැංගිලා හිටපු බමුණු එළියට අවිල්ලා හුවා මේ රූපයට වඩා ලස්සන රූපයක් තියෙන තරුණියක් මේ නුවර ඉන්නවද හුවා. අර අම්මා කියනවා අත්තම්මා කියනවා එයි මගේ මිනිබිරිය මගේ මිනිබිරියගේ රූපය මේ රන් වලින් කළා තියෙන ස්ත්‍රී රූපයට වඩා ලස්සනයි. පින්තුන්ට මම මේ කියන කාරණාවේ විශ්වාස නැත්නම් පොළොන්නරුවේ පහුගිය කාලේ විවෘත කළා වැක්ස් මියුසියම් හෙවත් ඉටි කෞතුකාගාරය කියලා එකක්. ලෝකෙ තියෙනවා එහෙම. ප්‍රසිද්ධ උදවියගේ රූපය ඉටි වලින් හදලා තියෙනවා. ඒ විදිහමයි දැක්කොත් වෙනසක් නැහැ. ඒ විදිහමයි රූපය. එතකොට මේ බමුණන්ට හදලා දීපු රත්තරන් රූපයත් ඒ වගේ. ඊට වඩා වෙනස්, ඊට වඩා ලස්සනයි. මේ අත්තම්මා කියනවා ඇයි මගේ දුව මගේ මිලිදරිය එයා මීට වඩා ලස්සනයි. බමුණු අත්තම්මට විස්තරය කිව්වා. විස්තරය කිව්වට පස්සේ අත්තම්මා එක්කම මාලිගාවට ගියා, සිටු ගෙදරට ගියා. ඒ ගෙදරින් අවසරය ඇතිව මේ තරුණිය සහ අර අනිත්‍යගන්ධ කුමාරයා අතර විවාහයක් කරන්න කිවිසගත්තා. බමුණෝ මේ කාරණය පැහැදිලි කරලා ඉවර වෙලා බමුණෝ නුවරට ඇවිල්ලා ඉවර වෙලා අනිත්‍යගන්ධ කුමාරයාගේ අම්මට කිව්වා මේ විදිහ කෙනෙක් ඉන්නවා. මීට වඩා ලස්සනයි. අපි ඇයව විවාහ කරලා දෙමු කියලා. ඒ වෙලාවේදී පණිවිඩ යවුවා ස්ත්‍රියට අනිත්‍යගන්ධ කුමාරයාගේ ගෙදරට එන්න අර තරුණියට. තරුණිය කරත් එක නැගලා අතරමඟ එනකොට ඇය ඊටාම සියුමැලි කෙනෙක් නිසා කරත් එක ගැස්සීලා ඇයගේ කුස ඇතුලේ වාතය පිරෙලා ඇයට අනිත්‍යගන්ධ කුමාරයාව දකින්න හම්බ වුණේ නැහැ. අතරමඟදී මරණයටපත් වුණා. අතරමඟදී මරණයටපත් වුනහම මේ පණිවිඩය ආවා අනිත්‍ය ගන්ධ කුමාරයාගේ අම්මටයි තාත්තටයි. අනිත්‍ය ගන්ධ කුමාරයාට ඇහෙනවා අම්මයි තාත්තයි මේ ස්ත්‍රිය පිළිබඳ වර්ණනා කළ හැටි තරුණිය පිළිබඳව. ඒ වගේම ඇය අතරමඟදී මරණයටපත් වුණා කියන පුවතත් අනිත්‍ය ගන්ධ කුමාරයාට ඇහුණා. ඇහුණාට පස්සේ නොදකපු මේ රූපයට නොදකපු මේ තරුණිය කෙරෙහි මහා සෙනෙහසක් අනිත්‍ය ගන්ධ කුමාරයාගේ හිත ඇතුළේ ඉපදිලා තිබුණා. මේ බලන්න කාමය ප්‍රතික්ෂේප කළ ස්ත්‍රීම් ප්‍රතික්ෂේප කළ අනිත්‍යගන්ධ කුමාරයා අර මදුරට සාගල නුවර ස්ත්‍රිය පිළිබඳ තරුණිය පිළිබඳ බමුණු ඇවිල්ලා කරපු වර්ණනය අහලා ස්ත්‍රීන් පිළිබඳ ආකර්ෂණය ඇති වුණා. අනිත්‍යගන්ධ කුමාරයාට ආරංචි වුණා එය මරණයටපත් වුණා කියලා. මහා වේදනාවක් දැනුණා. දරා ගන්න බැරි කම්පනයක් දැනුණා. හිතන්න දැකලා නෙවෙයි, බලලා නෙවෙයි, නොදකපු කෙනෙක් පිළිබඳව මහා කම්පනයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර අවදි වෙලා ලෝකය බලන වෙලාව බුදුරජාණන් වහන්සේගේ බුදු වැසට තමන්ගේ ගඳ කිලිය ළඟ ඉඳලා ලෝකයේ කෙලවර විශ්වයේ කෙලවර යම් කෙනෙක් ඉන්නවනම් ධර්මාවබෝධය කරගන්න ඒ අය ළඟටම බුදුහාමුදුරුව වැඩම කළා. ලේසියට කෙනෙකුට ඒ ඉඩකඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවැනි කෙනෙක් බුදු වැසට අහු වුණොත් කොයි වෙලාවකදීවත් අතෑරියේ නැහැ. ඒකයි ඔබ බණාහනකේ තියෙන වටිනකම. මේ කරුණු කාරණා ටික කියනකොට ඔබ හොඳට බලන්න ඔබේ හිත මතු පිටින්ම දැන් මේ ටික තැම්පත් වෙලා තියෙනවා. මේ ටික තැම්පත් වෙලා නැවත මේ මැදිරියෙන් එළියට බහැලා ගෙදරට ගියාට පස්සේ නැවත සාමාන්‍ය දුක් කරදර ටික ඔළුවට එනවා හිතට එනවා සාමාන්‍ය කෙලෙස් ධර්ම ටික හිතට එනම් අපිට දිනදා ජීවිතයට අවශ්‍ය කරන. නමුත් අපි මේ කතා කළ කාරණා ටික ඩිංග ඩිංග ඩිංග ඩිංග හිතේ යටපත් වෙලා අල කෙලෙස් ධර්ම උඩට ආවත් බුදු කෙනෙක්ගේ දවස හරි පුළුවන්කම තියෙනවා මේ යටපත් කළ වටිනා සිතුවිලි ශක්තිය උඩට ඇදලා ගන්න. ඒ කියන්නේ යම් දවසක බුදු කෙනෙක්ගේ දවස ඔබ බණ අහන්න වාඩි වුණොතින් එදාට ඒ බුදුරජාණන් වහන්සේ දැක්කොත් ඔබේ මනස ඇතුලේ ඔබේ හිත ඇතුලේ මේ කාමතෝ ජායති සෝකෝ කියන ගාතාව මූලික කරගෙන අහපු බණ ටික හිතේ හොඳට තැම්පත් වෙලා කියලා අර බුදුරජාණන් වහන්සේගේ බුදුවැසට දැක්කොත් උන්වහන්සේට පුළුවන්කම තියනවා ඒක ඒහා සමාන මාත්‍රකාවක් මුල් කරලා ඔබට ධර්මානුශාසනාවක් කරන්න. එවිටදී ඔබට අනෙක් සියලු කාරණා යටපත් වෙලා අර හිතට විශේෂ වෙච්ච කාරණාව මූලික කරගෙන ධර්මානුශාසනාව කරද්දී ඔබට ධර්මාවබෝධය කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත්‍ය ගන්ධ කුමාරයා බුදුරජාණන් වහන්සේ දකිනවා. දැක්කට පස්සේ බුදුහාමුදුරුවන්ට තේරෙනවා රූපයක් පිළිබඳ ඇතිවෙච්ච තෘෂ්ණාව, රූපයක් පිළිබඳ ඇතිවෙච්ච රාගය, රූපයක් පිළිබඳ ඇතිවෙච්ච කාමය රූපය පිළිබඳ ඇතිවෙච්ච කැමැත්ත නිසා අද අනිත්‍ය ගන්ධ මහ වේදනාවකටපත් වෙලා ඉන්නවා. වේදනාවන් වලටපත් වන උදවියට ඒ වේදනාවම මුල් කරගෙන ධර්මානුශාසනාවක් කරද්දී ඒක අවබෝධ කරගන්න හරි ලේසි. කිසා ගෝතමියගේ වේදනාව පුතුමල ශෝකය. දරුව නැති වෙච්ච දුක, දරු දුක. බුදුහාමුදුරු මුල් කරගත්තේ දරු දුක. පටාචාරාව මරණ වේදනාව, මරණානුස්සතිය මරණයේ වේදනාවෙන් දැවි දැවි ජේතවනාරාමයට ආවේ. හරි හමං කල්පනාවක් තිබුණේ නේ. බුදුහාමුදුරුව මුල් කරගත්තේ මරණානුස්සතිය. ඒ නිසා ඒ වගේම පින්වතුන් අහලා තියෙනවා බද්දවග්ගිය කුමාරවරු. ඒ අය කැලේට අරගෙන යනකොට බද්දවග්ගිය කුමාරවරුන්ට කුමාරවරුන් අර කැලේට යනකොට කුමාරවරු සියලු සියලු දෙනාගෙන් එක්කෙනෙකුට හැරෙන්න අනෙක් හැම දෙනාටම කුමාරිකාවක් හිටියා. එක්කෙනෙකුට හිටියේ නෑ. ඒ අය මග ඉඳලා අරගෙන යනව වෛශ්‍යාවක්. අපේ වචනෙන් කියනවා නම් වීදිකාන්තාවක්. ඒ මග ඉඳලා අරගෙන ගිය වීදිකාන්තාව කුමාරවරුන්ගේ තිබිච්ච ඔක්කොම දේවල් හොරකම් කරගෙන රැ පැනලා ගියා. කුමාරවරු ටික නැවත ආපු පාරෙම යන්නේ මේ කාන්තාව හොයාගෙන. බුදුහාමුදුරන්ට හම්බ වෙනවා. ඒක මූලික කරගෙන බුදුහාමුදුරේ අයට බණ කිව්වා. පින්වතුන්ට මතකයි සිරිමාව. සිරිමාව කියලා කියන්නේ අපේ වචනෙන් කියනවා නම් වීදිකාන්තාවක්. සිරිමාව පිළිබඳ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිටපු එක හාමුදුරු කෙනෙකුට අතිශය ලෙන්ගතුකමක් ඇති වුණා. සිරිමාව ගැන අහලා තිබිච්ච හාමුදුරුවෝ සිරිමාව වැඩ හිටපු නිවසට සිරිමාව ජීවත් වුණ නිවසට හාමුදුරුවෝ පිණ්ඩපාතයට වඩින්න පිණ්ඩපාති වමනාවට නෙවෙයි. සිරිමාවගේ ගෙදරට හාමුදුරුවෝ වැඩිය සිරිමාව බලන්න. සිරිමා අතිශය රූප සම්පන්නයි. නමුත් සිරිමා රෝගාතුර වෙලා හිටියා හාමුදුරුවෝ ගෙදරට වඩින වෙලාවේ රෝගාතුර වෙලා හිටපු සිරිමාව තමන් ගිලන් බවින් හිටියත් නැගිටලාවිල්ලා භික්ෂුවට දාන පූජා කළා. ඒ හාමුදුරුවෝ සිරිමාවගේ රූපය දැක්කට පස්සේ ඇය පූජා කළ දාන ටිකවත් වළඳන තරමට හිත හදාගන්න බැරි වුණා. ඒ දාන ටික අරගෙන ගිහිල්ලා පාත්‍රයේ පියනෙන් වහලා පැත්තකින් තියලා ඉවර වෙලා හාමුදුරුවෝ සිරිමාව පිළිබඳ ඇතිවෙච්ච රූප රාගය නිසා ඇඳට වැටිලා ඔහේ නිදාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේට මේ කාරණේ ආරංචි වුණා. උන්වහන්සේ අරගෙන ගියපු අර දානේ පාත්‍රයේ පිලුණු වෙලා පාත්‍රයේ කරවටේ මලකඩ අල්ලලා අර හාමුදුරුවන්ට නැගිටින්න හිතක් නෑ බලන්න කාමයෙන් ආතුර වෙන හිත්වල හැටි. කාමයෙන් මුසපත් වෙන හිත්වල හැටි. එතකොට හාමුදුරුවන්ට නැගිටින්න හිත තිබුණේ නෑ. අන්තිමේ ශිරිම මැරුණා කියන ආරංචිය ආවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමක් අත පණිවිඩේ යවනව රටේ රජතුමාට සිරිමගේ දේහය වලදාන්න එපා කිව්වා. කාමය මඩින්නට කාමයම උපමා කරගන්නවා බුදුහාමුදුරුවෝ. වලදාන්න එපා කිව්වා දේහය. මේ පණිවිඩේ යවල ඉවර වෙලා තව භික්ෂුවක් අතේ පණිවිඩේ යවුවා. අර රෝගාතුර වෙලා වගේ ඇඳට වෙලා නිදාගෙන ඉන්න භික්ෂුවට සිරිමගේ දේහය බලන්න යන්න ඉන්න කියලා. සිරිමා කියන වචනේ ඇහුණට පස්සේ රහාමුදුරුවන්ගේ හිතට අලුත් බවක් ඇති වුණා. ප්‍රබෝධයක් ඇති වුණා. නහර ඉල්පිලා ගියා. ශරීරයේ ලොඹු දැහ ගැන්විලා ගියා. උන්වහන්සේ වහවහ නැගිට්ටා. නැගිටලා පාත්‍රයේ හොදලා දාලා දැන් සූදානම සිරිම බලන්න යන්න. බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නය අරගෙන සිරිමගේ මృత දේහය තිබුණ සොහනට ගියා. සොහනට ගියා. අර භික්ෂුව ඉදිරියට අරගත්තා. අරගෙන ඉවර වෙලා වටේ හිටපු රජවරු සිටුවරු මැති ඇමතිවරුන්ට සිරිමගේ දේහය වෙන්දේසි කරා. ඈවරයි දෑවරයි කිව්වේ නැතුණට සිරිමගේ දේහය කහවණු ලක්ෂයකට වෙන්දේසි කළා බුදුහාමුදුරුවෝ. කිසි කෙනෙක් ගන්න සූදානම් නැහැ. කහමනු ලක්ෂයේ ඉඳලා පහලට බස්සලා බස්සලා අන්තිමට කිව්වා හුස්ම ටික නැති නහර ටික වැඩ කරන්නේ නැති පණ නැති මේ සිරිමගේ මල කඳ නිකන් දෙනවා කැමති කෙනෙක් අරන් යන්න කිව්වා. කිසි කෙනෙක් ඉදිරිපත් උනේ නැහැ. අර හාමුදුරුව පැත්තක ඉඳගෙන කල්පනා බලන්න එක්කෙනෙක් වෙනුවෙන් සොහොන් පිටියට බුදුහාමුදුරුව වැඩියා. අර හාමුදුරුව පැත්තක ඉඳගෙන කල්පනා කරනවා දෙයනේ මේ රූපයේ කොහෙටද මම මේ හිතින් බැඳුනේ කියලා. ශ්‍රීමගේ දේහයේ තියෙන අස්තිර බව උන්වහන්සේට තේරුණා. මේ බලන්න මිනිස්සුන්ගේ හිත වලට අනිත්‍ය සංඥාව විෂය වෙන තැන් හැම වෙලාවෙම නැහැ. ඔබට මරණය පිළිබඳ හොඳට තේරෙන තැන කෙනෙක් මැරෙන්න ඕන ඔබගේ. පිටස්තර කෙනෙක් නෙවෙයි ඥාති කෙනෙක්. බුදුහාමුදුර අනිත්‍ය ගන්ධ කුමාරයාගේ ගෙදරට යන්නේ කාමයෙන් කාමයේ ආදීනව කියා දීලා අනිත්‍ය ගන්ධට ධර්ම අවබෝධය කරවන්න. ගෙදරට ගිහිල්ලා අම්මා තාත්තා ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳලා නමුත් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ආපු කෙනා තාම ආවේ නැහැ. අම්මගෙන් තාත්තගෙන් ඇහුවා "කෝ දරුවා? අනේ බුදුහාමුදුරුවනේ එළියටවත් එන්නේ නැහැ. හරි වේදනාවෙන් ගේ ඇතුලේ ඉන්නේ. මොකද කාරණය?" විස්තරය කිව්වා. අම්මා තාත්තට කියනවා ඔබ දෙපළ ගිහිල්ලා අනිත්‍ය ගන්ධට එන්න කියන්න කිව්වා. අනිත්‍ය ගන්ධ බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා අඬා අඬ බුදුහාමුදුරුවන්ට වැඳා. වැඳලා ඉවර වුණාම බුදුහාමුදුරුව ඇහුවා අනිත්‍ය ගන්ධ ඔබ ශෝකයෙන් නේද? එහෙමයි බුදුහාමුදුරනේ. අනිත්‍ය ගන්ධ ඔබ වේදනාවෙන් නේද? එහෙමයි බුදුහාමුදුරනේ. අනිත්‍ය ගන්ධ ඔබ ශෝකයෙන් වේදනාවෙන් ඉන්න හේතුව මම දන්නවා. එහෙමයි බුදුහාමුදුරනේ. මේ සා විශාල රූප සම්පත්තියක් තිබිච්ච කෙනෙක් පිළිබඳ ඇතිවෙච්ච ආදරය නිසා මගේ හිත අත වේදනාවටපත් වෙලා කියලා කිව්වා. අනිත්‍ය ගන්ධට කියනවා අනිත්‍ය ගන්ධ. ඔබ දැන් වේදනාවටපත් වෙලා ඉන්නේ. ඔබ දැන් ශෝකයටපත් වෙලා ඉන්නේ. ඔබ දැන් කනස්සල්ලෙන් ඉන්නේ. ඔබ දැන් හිතේ අප්‍රියභාවයෙන් ඉන්නේ මොකක් නිසාද? අනිත්‍ය ගන්ධ කාමය නිසා නේද කියලා ඇහුවා. එහෙමයි බුදුහාමුදුරනේ කිව්වා. මේ රූපය පිළිබඳ ඇතිවෙච්ච රූප රාගය, කාමය පිළිබඳ ඇතිවෙච්ච කාම රාගය, කාමය පිළිබඳ ඇතිවෙච්ච තෘෂ්ණාව හිඳයි බුදුහාමුදුරනේ මං මේ වේදනාවටපත් වෙලා ඉන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ කියනවා නිත්‍යගන්ධ අනිත්‍යගන්ධ කාමතෝ ජායති සෝකෝ මේ ලෝකේ යම් කිසි කෙනෙකුට ශෝකයක් වේදනාවක් ඇති කළා නම් ඇතිකලේ කාමයමයි කාමතෝ ජායති බයං අනිත්‍යගන්ධ යම් කෙනෙක්ගේ හිතේ බියක් ලොඹු දැහැගැන්මක් තැතිගැන්මක් වේදනාවක් ඇති කළා නම් ඇතිකලේ කාමයමයි කාමතෝ විප්පමුත්තස්ස අනිත්‍යගන්ධ යම්කිසි කෙනෙකුට කැමැත්ත, කාමය, රාගය, ඇල්ම, බැඳීම, විප්පමුත්තස්ස නැති කළා දාන්න පුළුවන්කම තියෙනවනම් නත්ති සෝකෝ කුතෝ බයං අනිත්‍ය ගන්ධ. ඔහුට කිසිම දවසක ශෝකයක් ඇති වෙන්නේ නැහැ. ශෝකයක් ඇති නොවන ඒ හිතක කවදාවත් බියක් ඇති වෙන්නේ නැහැ කියලා අනිත්‍ය ගන්ධට කිව්වා. හරි හොඳට තේරුණා බණට. අනිත්‍ය ගන්ධට හොඳට වැටහුණා. තමන් දැනගෙන තිබිච්ච දේ, තමන් වේදනාවට පත් වෙලා තිබිච්ච දේ පිළිබඳ බුදුහාමුදුරුවෝ මේ කාරණා ටික පැහැදිලි කරනකොට අනිත්‍ය ගන්ධට සිය දහස් ගුණයෙන් මේ කාරණාව වැටහුණා. බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා බණ අහපු දවිය එහෙමයි. අවසානයේ ඒ අයට ඒ අවබෝධය ලැබුණට පස්සේ ඒ අයට කියාගන්න වචන නැති වුණා. වචන නැති වුණාට පස්සේ බුදුහාමුදුරන්ට කියනවා බලන්න සූත්‍ර පහට අවසාන වෙනකොට කියනවා අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම. ඊ타ම මැනවි ස්වාමීනි, තාමත්ම මැනවි. සේයතාපි භෝගෝතම නික්කුච්චිතං වා උක්කුජ්ජය. හරියට කොයි වගේද ගෞතමයන් වහන්සේ මේ අනිත් පැත්ත හරවලා තිබිච්ච දෙයක් උඩු පැත්ත හැරෙව්වා වගේ. නික්කුජ්ජිතං වා උක්කුජ්ජය. පටිච්චන්නං වා විවරෙය්‍ය. වහලා තිබිච්ච දෙයක් බුදුහාමුදුරුව හරියට ඇරලා අපිට පෙන්නවා වගේ. පටිච්චන්නං වා විවරෙය්‍ය. මුල්ලස්සවා මග්ගං ආචික්කෙය්‍ය. අනේ මග දන්නේ නැතිව පාර දන්නේ නැතුව අරහෙ මෙහෙ ගියේ අපිට හරියට අරමුණ කියා දීලා පාර පෙන්නවා වගේ. මුල් අං ආචික්කෙය අන්ධකාරේවා තේලපජ්ජෝතන්දහරෙය හරියට කලුවරේ හිටපු මිනිස්සෙකුට පහනක් පත්තු කරලා වටේ තියෙන දේවල් බලන්න පුළුවන් විදිහට ආලෝකමත් කළා වගේ ඔබ වහන්සේ දේශනා කරපු ධර්මය අනේකාකාරයෙන් වැටහුණා කියලා ඒගොල්ලෝ කිව්වා. අනිත්‍ය ගන්ධත් බුදුහාමුදුරවන්ට ඒ ප්‍රකාශයම කළා. මේ කාරණාව අහගෙන අහගෙන යනකොට අනිත්‍ය ගන්ධට කාමයේ තියෙන ආදීනව හොඳට තේරුණා. ඒ තේරෙනකොට අනිත්‍ය ගන්ධගේ හිත නැවත නැවත නැවත නැවත උපවත් වුණා. මණික් ගලක් වගේ මුවහත් කරන පිහියක් වගේ නැවත නැවත මුවහත් කරනකොට කැපීම තීව්‍ර වෙනවා වැඩි වෙනවා මණික් ගල නැවත නැවත උපදානකොට වටිනාකම අගය දිස්නය වැඩි වෙනවා අනිත්‍ය ගන්ධගේ හිතත් එහෙමයි බණ ටික අහන්න අහන්න උපවත් උනා මේ බණ අහන වෙලාවට එහෙමයි හිත උපවත් වෙනවා. කෙලෙස් මතු නොවෙනවා නම්, රාගය මතු නොවෙනවා නම්, ද්වේෂය මතු නොවෙනවා නම්, එවැනි අනුශාසනාවක් ශ්‍රවණය කරනකොට හිත උපවත් වෙනවා. වෙන දෙයක් මතක් වෙන්නේ නැහැ. වෙන දෙයක් තේරෙන්නේ නැහැ. වෙන දෙයක් හිතට අරමුණු වෙන්නේ නැහැ. අනිත්‍ය ගන්ධගේ හිතත් ඒ විදිහට සමාධිගත වුණා. සම්මා සතියෙන් මේ බණ ටික අහපු අනිත්‍ය ගන්ධ කාමයේ ආදීනව තේරුම් අරගෙන බණ ටික අවසාන වෙනකොට සාදුකාර දෙනවා සාදුකාර දෙනකොට අනිත්‍ය ගන්ධ සෝවාන් මාර්ගඵලයටපත් වෙනවා සෝවාන් මාර්ගඵලයටපත් වෙනවා ඒ නිසා පින්වතුනි හොඳට හිතන්න අපේ ජීවිත ගැන ටිකක් අපි මේ ජීවිතේ උදේ ඉඳන් රෑ වෙනකන් මහන්සි වෙන්නේ කාමය නිසා වෙන දෙයක් නිසා නෙවෙයි දරුවෝ රකින්න, ගෙවල් දොරවල් රකින්න, ස්වාමියා බිරිඳ රැකගන්න තියෙන කැමැත්ත, තියෙන ආශාව, රැකියාව රැකගන්න, තනතුර රැකගන්න තියෙන ආශාව, ඉඩකඩම් ටික රැකගන්න, ගේ දොර ටික රැකගන්න තියෙන ආශාව, කොච්චර ආශාවන් බල් වලින්, කොච්චර බැඳීම් වලින් මේ හිත පෝෂණය වෙලාද ඒ හැටි සසර ගමන පුරාවට බැඳීම් ලිහිල් කරන්න ගත්ත උත්සාහයට වඩා නැවත නැවත බැඳීම් පෝෂණය කරන්න ගත්ත උත්සාහයන් වැඩි. මේ ජීවිතය තුළ අපේ රටේ විදිහට විවාහ ජීවිතයක් ගත්තොත් මේ ජීවිතයේ එක ස්ත්‍රියක් එක්ක බැඳිලා හිටියට සසර ජීවිතවල රජවරු සිටුවරු වෙලා ඉපදිච්ච ජීවිතවල අන්තපුර තියාගෙන ඒවා රකින්න ගත්ත වෙහෙස මේ සසර ගමනේ වැඩි. දිව්‍ය ලෝකවල ඉපදුනත් එහෙමයි. Tamanට ලැබිලා තියෙන දේ රකින්න ආරක්ෂා කරන්න ගන්න උත්සාහය වැඩි. එනිසා අපි සසර පුරාවට බැඳීම් ලිහිල් කරන්නට වඩා වැඩිපුර උත්සාහවත් උනේ බැඳීම් තව තව තද කරගන්න. මේ ජීවිතේ උනත් සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න ගමන් හිතෙන් අහලා බලන්න තව මුණුබුරෝ දකින්න මේ ඇස් දෙක කැමති නැද්ද කියලා. කොයි වෙලාවකවත් හිත කියන්නේ ඇති කියලා. මේ හිත තව කැමති තව බැඳීමකට යටත් වෙන්න. ඔබ නිකන් වාඩි වෙලා ඉන්න ගමන් මේ හිතෙන් අහලා බලන්න දරුවෙක්ගේ කුසෙන් තව මිනිබිරියක් බලන්න කැමති නැද්ද කියලා මේ හිත කැමති තව මිනිබිරියක් බලන්න ඔබ මේ හිතෙන් අහලා බලන්න නිකන් ඉන්න ගමන් අපේ දරුවා හදලා තියෙන ගෙට එහා පැත්තේ ඉඩමක් අරගෙන ඒකෙත් ගයක් හදනවට මේ හිත කැමති නැද්ද කියලා? කැමති. මේ හිත තව ඒ දේවල් වලට කැමති. ඔබ නිකමට හිතලා බලන්න ගෙදර ඔබ පාවිච්චි කරන්නේ අඟල් 22 වර්ණ රූප වාහිනියක් නම් ඒක 64ක් කරලා ඉවර වෙලා ගන්න වත්කම ලැබෙනවා නම් කැමති නැද්ද කියලා කැමති මේ හිත තවම කැමති ඔය කියන දේවල් වලට අපි හිතමු අකමැතියි කියලා එහෙනම් අපි හිතින් අහලා බලමු ටිකක් මේ ජීවිතෙන් පස්සේ නැවත අවුරුදු ලක්ෂයක් ලක්ෂ කෝටි ගාණක් දිග දිව්‍ය ලෝක සම්පත්තියකට යන්න කැමති නැද්ද කියලා ඔබ මතු පිටින් කළා කියාවේ කැමති නැහැ මේ ජීවිතේම නිවන් දකින්න ඕනේ කියලා. හැබැයි අවංකව හොඳට බලන්න අල්පෙනිති තුඩක තරම් ප්‍රමාණයක් හරි අපි දිව්‍ය ලෝකයට යන්න කැමතියි. මොකද හේතුව අපි දන්නේ නැහැ ඒ සැප විඳට අපිට දැන් මතක නැහැ. අපි ආසයි ගිහිල්ලා නැවත ඒ සැප සම්පත් විඳින්න. ඒ නිසා කාමයට මේ හිත ගොඩක් කැමතියි. කාම සම්පත් අත්විඳින්න මේ හිත ගොඩක් කැමතියි. මිනිස්සු ගහමරා ගන්නෙ මිනිස්සු කුණු හරප කියා ගන්නෙ මිනිස්සු බැන ගන්නෙ සමහර වෙලාවට කාම සම්පත් රකින්න ගිහිල්ලා බලන්න එන කොටා ගන්න සමහර තැන් කාම සම්පත් රකින්න ගිහිල්ලා නෙවෙයිද කියලා Tamange බිරිඳ අපි නිකමට හිතලා බලමු. සමහරට මම මේ කියන කාරණාවට එකඟ වෙන එකක් නැහැ. යම්කිසි ස්වාමියෙක් අපි නිකමට හිතමු. Tamange බිරිඳගේ අතප්පයක් කැපුවනම්, බෙල්ල කැපුවනම්, එහෙම නැත්නම් රෝහල් ගත වෙන විදිහට ගැහුවනම් උසාවියේ ගිහිල්ල වෙලා නඩුවක් අහනකොට බලන්න එතන සමහර වෙලාවට ඔබට අහන්න ලැබේ කාම සම්පත්තියක් රකින්න ගිහිල්ලා තමන්ට ඕන විදිහට නොපැවතුන නිසා තමන් තමන්ට ඕන විදිහට පවත්ව ගන්න ගත්ත ක්‍රියාමාර්ගය ඒ. හොයලා බලනකොට අපිට හම්බ වෙන්නේ නැත්තේනේ. කාම සම්පත් රකින්න ගිහිල්ලා උසාවිවල නඩු යනවා. බෝධිසත්ව හිතක් කොච්චර දියුණුද කියලා බලන්න. මන්ත්‍රී දේවිය තමන්ගේ එකම බිරිඳ රූපය නැති වෙච්ච කෙනෙක් නෙවෙයි. හොඳ රූප සම්පත්තියක් තිබිච්ච කෙනෙක්. හැබැයි මුළු හිතින්ම අත්හැරලා මනුස්ස වෙස්ෙන් ආපු සක්‍ර දේවේන්ද්‍රයාට බෝධිසත්වයෝ Tamange බිරිඳ පාවල දෙනවා. ඔබ හිතන්න ඔබේ ස්වාමියෙකුට ඔබේ බිරිඳකට ඒ දේ කරන්න පුළුවන් වෙයිද? බෑ. ඒක ගොඩක් අමාරුයි. අපේ වචනෙන් කිව්වොත් එහෙම ඒක නිවටකම. හැබැයි බෝධිසත්ව ජීවිතයකට ඒක පාරමිතා ගුණයක්. ඒක පාරමිතා ගුණයක්. අත්හැරීමේ පාරමිතාව. ඒ නිසා කරුණාකාරණා ඉගෙන ගන්නකොට කියවනකොට ඔබට හොඳට තේරෙනවා මේ ජීවිතය ගැන. අපි ඇත්තටම මේ සසර ගමන යන්නේ බැඳීම් නිසා. අන් කිසිදු දෙයක් නෙවෙයි. බැඳීම් වල තියෙන වේදනාකාරී බව දැන දැන අපි කොච්චර අඬලා තියෙනවද බැඳීම් නිසා බැඳීම් රැකගන්න. අපි කොච්චර කම්පා වෙනවද තවමත් මේ ජීවිතේ බැඳීම් රැකගන්න, බැඳීම් ආරක්ෂා කරගන්න. ඒක දැන දැන අපි තවත් ජීවිතේ බොහෝ දේවල් එක්ක බැඳෙනවා. මේවත් හරින්න දෙන ඉඩ කඩ ගොඩක් අඩුයි. සසර අපි තව දුරටත් යන්නේ බැඳීම් නිසා. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට කාමය, කැමැත්ත, ආශාව, බැඳීම, මමත්වය යම් කෙනෙකුට සහමුලින්ම නැති කරන්න පුළුවන් නම් අන්න එතන තමයි නිවීම කියලා කියන්නේ. ඉතින් එතනට යන්න ටිකක් මහන්සි වෙන්න ඕන. මල් පහන් පූජා කරනේවා වගේම බණ අහනේවට ටිකක් අපි යොමු වෙන්නට ඕන. ගාථා කියන්න වැඩි වෙලාවක් ගන්න එපා. මල් පූජා කරන්න වැඩි වෙලාවක් ගන්න එපා. පහන් තියන්න වැඩි වෙලාවක් පන්සලට ගිහිල්ලා ගන්න එපා. ඒ දේවල් ටික කෙටි වේලාවකින් කළා මොකද පැහැදිලිවම බුදුහාමුදුරුවෝ ආමිස දාණයට වඩා අගය කලේම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මේ සත්‍ය අවබෝධ කරගන්නට වෙහෙස වෙන හිතක් තියෙනවා නම් ඒ ජීවිතයි බුදුහාමුදුරුව හැම තැනකදීම අගය කළේ. මල් පූජා කරන අය වගේ කළේ නැහැ. නමුත් ඒකෙන් කියන්නේ කරන්න එපා කියලා නෙවෙයි. පහන් පූජා කරන අය වගේ කළේ නැහැ වැඩිය බුදුහාමුදුරුවෝ. ඒකෙන් කියන්නේ කරන්න එපා කියන එක නෙවෙයි. නමුත් අපි ජීවිතේ ටිකක් හිතන්නට ඕන. සසරත් කොච්චර මල් පහන් පූජා කළා ඇද්ද? නමුත් බැඳීම් කඩා ගන්න අපිට බැරි වුණා. ඒ නිසා පන්සලට ගිහිල්ලා කෙටියෙන් ඒ දේ කල් ඉවර වෙලා ඔබට පුළුවන්කම තියෙනවා නංගද තරුණ පරපුරට ගොඩක් පුළුවන්කම තියෙනවා. අහනකොට මතක ඇතිව ශ්‍රවණය කරන්න අහන්න හොඳට මේ නිවන් මඟ පිළිබඳව විවර කරන ධර්මානුශාසනාවන්. අනුශාසකයන් වහන්සේලා ධර්මදේශනා කරන හැමදෙනා වහන්සේම වැඩිපුර ඒ කාරණා මතක් කරනවා. නමුත් සමහර තැනකදී උසුළු විසුළු කරන තැන් hina වෙන්න බනහන්න යන තැන් තියෙනවා. පින්වතුන් හිතන්න ධර්ම ශ්‍රවණයට අපි ලබා දෙන ඉඩකඩ මේ ජීවිතේ වෙන් කරන වටිනාම කාල වේලාවක්. ඉතින් ඒ නිසා ඒතන මොනවා හරි දෙයක් අවබෝධ කරගන්න තේරුම් ගන්නටම උත්සාහවත් වෙන්න ඕන. පන්සලට ගිහිල්ලා ඔය අලුතෙන් තියෙන ජංගම දුරකථනවල එනම පොඩි වයර් කෑල්ලක් කනේ ගහගන්න. හැමෝගෙම අතේ තියෙන අලුත් දුරකථන දැන් පරණ ඒවා නැහැ. ඒවට පුළුවන්කම තියෙනවා අන්තර්ජාලයෙන් ධර්මදේශනාවක් බාගත කරගන්න. එකට කියනවා ඩවුන්ලෝඩ් කරනවා, බාගත කරනවා. පානදුරේ අරිය ධම්මහාමුදුරුවන්ගේ, නාවේනේ අරිය ධම්මහාමුදුරුවන්ගේ, දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගේ, ඒ වගේ තවත් බොහෝ දේශකයන් වහන්සේලාගේ වටිනා හරවත් අනුශාසනාවන් තියෙනවා. පොඩි ධර්මානුශාසනාවක් දුරගතණයට බාගත කරගන්න. බාගත කරගෙන පන්සලට ගිහිල්ලා බුදුන් වැඳලා ඉවර වෙලා විනාඩි 15ක් විතර පිටට ඇහෙන්නේ නැති වෙන්න. අර දුරකතණයටම හම්බ වෙන මෙවලම ගහලා ඒක කනේ ගහගෙන අහන්න පුළුවන්කම තියෙනවා. පොඩි වෙලාවක් වෙන් කරගන්න බෝධියේ යට වුණාට කමක් නැහැ. තාක්ෂණයේ භාවිතා කරන්න නිවනට යන මාර්ගයට. කිසිදු වරදක් වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට අපි දකිනවා තරුණ දරුවොත් නිතරම පාරවල් වල යන්නේ එක කණේ ගහගෙන සින්දුවා. කමක් නැහැ. නමුත් පොඩි වෙලාවක් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා නම් අර වගේ දෙයකටත් අපිට ඒක හොඳට මනස පෝෂණය කරන දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය ගොඩක් වටිනවා. දිව්‍ය ලෝකයකට ගියාම මෙහෙම අහන්න ලැබෙන්නේ නැහැ. දිව්‍ය ලෝකයකට ගියහම මරණයේ ආදීනව තේරුම් ගන්න බෑ. ඇයි? කෙලෙස් වලින් එයාලගේ හිත වැහිලා මරණය පිළිබඳ හිතන්නවත් එයාලට වෙලාවක් නෑ. දිව්‍ය ලෝකයට ගියහම ශරීරයේ තියෙන අනිත්‍ය බව, පිළිකුල් බව තේරුම් ගන්න බෑ. ඇයි? එයාලට දාඩිය දාන්නේ නෑ. එයාලගේ හැම රැලි වැටෙන්නේ නෑ. ඒ ධර්මතාවය අවබෝධ කරගන්න ලැබිච්ච තැන මනුස්ස ජීවිතය. අන් හේතුවක් නිසා නෙවෙයි දිව්‍ය ලෝකයේ දේවත්වයට වඩා මනුෂ්‍යත්වය හොඳයි කියලා කියන්නේ අන් හේතුවක් නිසා නෙවෙයි හේතුව මරණානුස්සතිය ගැන අවබෝධ කරගන්න පුළුවන් මේ මනුෂ්‍ය ජීවිතේ මේ ජීවිතයේ පිළිකුල් බව අවබෝධ කරගන්න පුළුවන් මේ මනුෂ්‍ය ජීවිතේ අර තැන්වලට ගියාම කාමයෙන් තවත් හිත වැහෙනවා මිසක මේක එළියට එන්නේ නැහැ ඒ නිසා මේ ලැබිච්ච ජීවිතයේ විඳින හැම අත්දැකීමක්ම ඔබ හිතන්න මට ධර්මාබෝධය ලබන්නට ලැබිච්ච අවස්ථාවක්. දරුවා නැති වෙනකොට ඔබේ වටිනා දේ නැති වෙනකොට ඒ හැම තැනකදීම හිතන්න රත්තරන් චේන් එක නැති වුනහම දුක් වෙන්න එපා. මේ මට ධර්මාව බෝධේ ලබා ගන්න සබාධමෙන් දීපු අවස්ථාවක්. මොකද්ද? ප්‍රිය විප්‍රයෝග දුක. කැමැති දේ නොලැබීමේ දුක ඒක ලබා ගන්න මට ලැබිච්ච අවස්ථාවක්. ඒ නිසා මේ ජීවිතේ ලබන හැම දෙයක්ම පාරමිතාවක් කරගන්න. Tamanට ධර්මාබෝධය ලබන්ට ලැබිච්ච ඉඩ කඩක්ද කියලා හිතන්න. හිතලා පුළුවන් හැම වෙලාවකදීම ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න, ඉඩ කඩවෙන් කරන්න. ඔබ හැම දිනාටම මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කරගන්නට මේ අනුශාසනාව හේතු වාසනා වේවා ලබන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු කාමයේ ආදීනව පිළිබඳව ධම්මපදයේ සුඛ වග්ගය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පාස්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරවාසී ශාස්ත්‍රපති පූජනීය හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමීන් වහන්සේ